රැකියා කරන අයටත් රැකියාවක් නැතිව තැවෙන අයටත් ව්‍යාපාර කරන අයටත් ධන වාසනාව ලබා ගන්න හැකි වන්දනා ක්‍රමයක් රේරුකාණී චන්දවිමල හිමි රචිත පුන්නෝපදේශය ග්‍රන්ථයේ සඳහන් වෙනවා. අත්තුව ලැබීමේ වාග්ය දිනු වීමට හේතු වන වන්දනා ක්‍රමයක් වන්දනය අති වන්දනීය වූ පූජනීය අති පූජනීය වූ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනේක කල්ප කෝටි ශතසහස්‍රෙහි රැස් කළ අපරිමිත පාරමිතා කුසල බලයෙන් පස්මරුන් පරදවා සමයක් සම්බෝධි සමදිගමෙන් ලෝකෙහි අග්‍රදක්ෂිනීය භාවයට පැමිණ වදාළසේක. ඒ සඟ සම්බුද්ධයන් වහන්සේ තමන් වහන්සේට දූත නගා වදින්නෙකුටද අපමණ දෙව් මිනිස් සැප ලබා දෙන අචින්ත්‍ය ගුණයෙන් යුක්ත වෙනසේක. එබැවින් උන්වහන්සේට කුදින පිණිස සුවඳ මල් ආදී නොයෙක් පූජා භාණ්ඩයන් ගෙන ගංගාවන් ගලා එන්නක් මින් සතර දිගින්ම උන්වහන්සේ වෙත ක්ෂත්‍රීය බ්‍රාහ්මනාදී පැමිණියහ. දිව්‍ය බ්‍රහ්මයෝ පැමිණියහ නාගයක් ශෙව් පැමිණියහ අනුන්ගෙන් නොයෙක් කුදපඩුරු ලබන නර රාජ දේව රාජ බ්‍රහ්ම රාජ උන්වහන්සේ කුදන්නට පැමිණියහ පිරිනිවී වර්ෂ දහස් ගණනක් ඉක්ම ඇති අදද උන්වහන්සේට කුදන මල් පහන් ආහාර පාන බොහෝය මමත් මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම යන ලෝකකේ වාසී සමදිනා විසින්ම වැඳීමට පිදීමට සුදුසු වේ බුද්ධ මහෝත්තමයන් වහන්සේ සරණ යමි. මම උන්වහන්සේගේ ශ්‍රාවක වෙමි. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පාද පද්මයන් අත්‍යදර ගෞරවයෙන් නමදිමි. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. මෙසේ බුදුරජාණන් වහන්සේගේ අරහං ගුණය කියා වැඳීම ධනය ලැබීමේ වාසනාව දිනු වීමට හේතු වේ. මෙසේ සදහැයෙන් බුදුරජාණන් වහන්සේට වැඳුම් පිදුම් කරන පින්වතාට වර්ෂයෙන් වර්ෂය තමාගේ තත්වය පෙරට වඩා යහපත් වන බව දැකිය හැකි වනු ඇත. රැකියා කරන අයටත් රැකියාවක් නැතිව තැවෙන අයටත් මේ වන්දනා ක්‍රමය සුදුසුය. ඔබේ වන්දනාව පහසු වීම සඳහා ඒ වන්දනාව නැවත නැවතත් ශ්‍රවණය කරමු. වන්දනීය අති වන්දනීය වූ පූජනීය අති පූජනීය වූ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනේක කල්ප කෝටි ශතසහස්‍රෙහි රැස් කළ අපරිමිත පාරමිතා කුසල බලයෙන් පස්මරුන් පරදවා සමක් සම්බෝධි සමදිගමේ ලෝකෙහි අග්‍රදක්ෂිනීය භාවයට පැමිණ වදාළසේක ඒ සඟක් සංයුක්තයන් වහන්සේ තමන් වහන්සේට දෝත නගා වදින්නකොටද අපමණ දෙව් මිනිස් සැප ලබා දෙන අචින්ත්‍ය ගුණයෙන් යුක්ත වෙනසේක. එබැවින් උන්වහන්සේට කුදිනු පිණිස සුවඳ මල් ආදී නොයෙක් පූජා භාණ්ඩයන් ගෙන ගංගාවන් ගලා එන්නක් මෙන් සතර දිගින්ම උන්වහන්සේ වෙත ක්ෂත්‍රීය බ්‍රාහ්මනාදී පැමිණියහ. දිව්‍ය බ්‍රහ්මයෝ පැමිණියහ නාගයක් ශෙව් පැමිණියහ අනුන්ගෙන් නොයෙක් කුදුපඩුළු ලබන නර රාජ දේව රාජ බ්‍රහ්ම රාජ උන්වහන්සේ කුදන්නට පැමිණියහ පිරිනිවී වර්ෂ දහස් ගණනක් ඉක්ම ඇති අදද උන්වහන්සේට කුදෙන මල් පහන් ආහාර පාන බොහෝය මමත් මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම යන ලෝකත්‍රේ වාසී සෑම දෙනා විසින්ම වැඳීමට පිදීමට සුදුසු වේ බුද්ධ මහෝත්තමයන් වහන්සේ සරණ යමි. මම උන්වහන්සේගේ ශ්‍රාවක වෙමි. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පාද පද්මයන් අත්‍යවශ්‍ය ගෞරවයෙන් නමදිමි. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. වන්දනීයාති වන්දනීය වූ පූජනීයාති පූජනීය වූ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනේක කල්ප කෝටි ශතසහස්‍රෙහි රැස් කළ අපරිමිත පාරමිතා කුසල බලයෙන් පස්මරුන් පරදවා සමක් සම්බෝධි සමදිගමේ ලෝකෙහි අග්‍රදක්ෂිණීය භාවයට පැමිණ වදාළසේක ඒ සමග සම්බුද්ධයන් වහන්සේ තමන් වහන්සේට දෝත නගා වදින්නකොටද අපමණ දෙව් මිනිස් සැප ලබා දෙන අචින්ත්‍ය ගුණයෙන් යුක්ත වනසේක. එබැවින් උන්වහන්සේට කුදුණු පිණිස සුවඳ මල් ආදී නොයෙක් පූජා භාණ්ඩයන් ගෙන ගංගාවන් ගලා එන්නක් මින් සතර දිගින්ම උන්වහන්සේ වෙත ක්ෂත්‍රීය බ්‍රාහ්මනාදී පැමිණියහ. දිව්‍ය බ්‍රහ්මයෝ පැමිණියහ නාගයක්ෂයෝ පැමිණියහ අනුන්ගෙන් නොයි කුදපඩුරු ලබන නර රාජ දේව රාජ බ්‍රහ්ම රාජ උන්වහන්සේ කුදන්නට පැමිණියහ පිරිනිවී වර්ෂ දහස් ගණනක් ඉක්ම ඇති අදද උන්වහන්සේට කුදින මල් පහන් ආහාර පාන බොහෝය මමත් මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම යන ලෝකකේ වාසී සෑම දෙනා විසින්ම වැඳීමට තිදීමට සුදුසු වේ බුද්ධ මහෝත්තමයන් වහන්සේ සරණ යමි. මම උන්වහන්සේගේ ශ්‍රාවක වෙමි. ඒ වාග්යවත් බුදුරජාණන් වහන්සේගේ පාද පද්මයන් අත්‍යදර ගෞරවයෙන් නමදිමි. ඒ වාග්යවත් බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. වන්දනීය අති වන්දනීය වූ පූජනීය අති පූජනීය වූ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනේක කල්ප කෝටි සතසහස්‍රෙහි රැස් කළ අපරිමිත පාරමිතා කුසල බලයෙන් පස්මරුන් පරදවා සමයක් සම්බෝධි සමදිගමේ ලෝකෙහි අග්‍රදක්ෂිනීය භාවයට පැමිණ වදාළසේක ඒ සමග සම්බුද්ධයන් වහන්සේ තමන් වහන්සේට දෝත නගා වදින්නකුටද අපමණ දෙව් මිනිස් සැප ලබා දෙන අචින්ත්‍ය ගුණයෙන් යුක්ත වනසේක. එබැවින් උන්වහන්සේට කුදින පිණිස සුවඳ මල් ආදී මේ පූජා භාණ්ඩයන් ගෙන ගංගාවන් ගලා එන්නක් මෙන් සතර දිගින්ම උන්වහන්සේ වෙත ක්ෂත්‍රීය බ්‍රාහ්මනාදී පැමිණියහ. දිව්‍ය බ්‍රහ්මයෝ පැමිණියහ නාගයක්ෂයෝ පැමිණියහ අනුන්ගෙන් නොයෙක් කුදපඩුළු ලබන නර රාජ දේව රාජ බ්‍රහ්ම රාජ උන්වහන්සේ කුදන්නට පැමිණියහ පිරිනිවී වර්ෂ දහස් ගණනක් ඉක්ම ඇති අදද උන්වහන්සේට කුදෙන මල් පහන් ආහාර පාන බොහෝය මමත් මනුෂ්‍ය දෙව්ව බ්‍රහ්ම යන ලෝකකේ වාසී සෑම දෙනා විසින්ම වැඳීමට පිදීමට සුදුසු වේ බුද්ධ මහෝත්තමයන් වහන්සේ සරණ යමි. මම උන්වහන්සේගේ ශ්‍රාවක වෙමි. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පාද පද්මයන් අත්‍යාදර ගෞරවයෙන් නමදිමි. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. වන්දනීයාති වන්දනීය වූ පූජනීයාති පූජනීය වූ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනේක කල්ප කෝටි ශතසහස්‍රෙහි රැස් කළ අපරිමිත පාරමිතා කුසල බලයෙන් පස්මරුන් පරදවා සමයක් සම්බෝධි සමදිගමේ ලෝකෙහි අග්‍රදක්ෂිනීය භාවයට පැමිණ වදාළසේක ඒ සමග සම්බුද්ධයන් වහන්සේ තමන් වහන්සේට දෝත නගා වදින්නකොටද අපමණ දෙව් මිනිස් සැප ලබා දෙන අචින්ත්‍ය ගුණයෙන් යුක්ත වනසේක. එබැවින් උන්වහන්සේට කුදිනු පිණිස සුවඳ මල් ආදී නොයෙක් පූජා භාණ්ඩයන් ගෙන ගංගාවන් ගලා එන්නක් මෙන් සතර දිගින්ම උන්වහන්සේ වෙත ක්ෂත්‍රීය බ්‍රාහ්මනාදී පැමිණියහ. දිව්‍ය බ්‍රහ්මයෝ පැමිණියහ නාගයක් ශෙව් පැමිණියහ අනුන්ගෙන් නොයෙක් කුදපඩුරු ලබන නර රාජ දේව රාජ බ්‍රහ්ම රාජ උන්වහන්සේ කුදන්නට පැමිණියහ පිරිනිවී වර්ෂ දහස් ගණනක් ඉක්ම ඇති අදද උන්වහන්සේට කුදන මල් පහන් ආහාර පාන බොහෝය මමත් මනුෂ්‍ය දෙව්ල බ්‍රහ්ම යන ලෝකකේ වාසී සමදෙනා විසින්ම වැඳීමට පිදීමට සුදුසු වේ බුද්ධ මහෝත්තමයන් වහන්සේ සරණ යමි. මම උන්වහන්සේගේ ශ්‍රාවක වෙමි. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පාද පද්මයන් අත්‍යදර ගෞරවයෙන් නමදිමි. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. වන්දනයාති වන්දනීය වූ පූජනීයාති පූජනීය වූ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනේක කල්ප කෝටි ශතසහස්‍රෙහි රැස් කළ අපරිමිත පාරමිතා කුසල බලයෙන් පස්මලුම් පරදවා සමක් සම්බෝධි සමදිගමේ ලෝකෙහි අග්‍රදක්ෂිනීය භාවයට පැමිණ මදාලසේක ඒ සමයක් සම්බුද්ධයන් වහන්සේ තමන් වහන්සේට දෝත නගා වදින්නෙකුටද අපමණ දෙව් මිනිස් සැප ලබා දෙන අචින්ත්‍ය ගුණයෙන් යුක්ත වනසේක. එබැවින් උන්වහන්සේට කුදින පිණිස සුවඳ මල් ආදී නොයෙක් පූජා භාණ්ඩයන් ගෙන ගංගාවන් ගලා එන්නක් මෙන් සතර දිගින්ම උන්වහන්සේ වෙත ක්ෂත්‍රීය බ්‍රාහ්මනාදී පැමිණියහ. දිව්‍ය බ්‍රහ්මයෝපැමිණියහ නාගයක්ෂයෝපැමිණියහ අනුන්ගෙන් නොයෙක් කුදපඩුළු ලබන නර රාජ දේව රාජ බ්‍රහ්ම රාජ වහන්සේ කුදන්නට පැමිණියහ පිරිනිවී වර්ෂ දහස් ගණනක් ඉක්ම ඇති අදද උන්වහන්සේට කුදින මල් පහන් ආහාර පාන බොහෝය මමත් මනුෂ්‍ය දෙව්ව බ්‍රහ්ම යන ලෝකකේ වාසී සමදෙනා විසින්ම වැඳීමට පිදීමට සුදුසු වේ බුද්ධ මහෝත්තමයන් වහන්සේ සරණ යමි. මම උන්වහන්සේගේ ශ්‍රාවක වෙමි. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පාද පද්මයන් අත්‍යගර ගෞරවයෙන් නමදිමි. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා වන්දනීය අති වන්දනීය වූ පූජනීය අති පූජනීය වූ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනේක කල්ප කෝටි ශතසහස්‍රෙහි රැස් කළ අපරිමිත පාරමිතා කුසල බලයෙන් පස්මරුන් පරදවා සමක් සම්බෝධි සමදිගමෙන් ලෝකෙහි අග්‍රදක්ෂිනීය භාවයට පැමිණ වදාළසේක ඒ සමයක් සම්බුද්ධයන් වහන්සේ තමන් වහන්සේට දෝත නගා වදින්නකුටද අපමණ දෙව් මිනිස් සැප ලබා දෙන අචින්ත්‍ය ගුණයෙන් යුක්ත වනසේක. එබැවින් උන්වහන්සේට කුදනු පිණිස සුවඳ මල් ආදී නොයෙක් පූජා භාණ්ඩයන් ගෙන ගංගාවන් ගලා එන්නක් මෙන් සතර දිගින්ම උන්වහන්සේ වෙත ක්ෂත්‍රීය බ්‍රාහ්මනාදී පැමිණියහ. දිව්‍ය බ්‍රහ්මයෝ පැමිණියහ නාගයක්ෂයෝ පැමිණියහ අනුන්ගෙන් නොයෙක් කුදපඩුරු ලබන නර රාජ දේව රාජ බ්‍රහ්ම රාජ වහන්සේ කුදන්නට පැමිණියහ පිරිනිවී වර්ෂ දහස් ගණනක් ඉක්ම ඇති අදද උන්වහන්සේට කුදින මල් පහන් ආහාර පාන බොහෝය මමත් මනුෂ්‍ය දෙව්ව බ්‍රහ්ම යන ලෝකකේ වාසී සෑම විසින්ම වැඩීමට පිදීමට සුදුසු වේ බුද්ධ මහෝත්තමයන් වහන්සේ සරණ යමි. මම උන්වහන්සේගේ ශ්‍රාවක වෙමි. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පාද පද්මයන් අති ආදර ගෞරවයෙන් නමදිමි. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා වන්දනයාති වන්දනීය වූ පූජනීයාති පූජනීය වූ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනේක කල්ප කෝටි ශත සහස්‍රෙහි රැස් කළ අපරිමිත පාරමිතා කුසල බලයෙන් පස්මරුන් පරදවා සමක් සම්බෝධි සමදිගමේ ලෝකෙහි අග්‍රදක්ෂිණීය භාවයට පැමිණ වදාළසේක ඒ සමග සම්බුද්ධයන් වහන්සේ තමන් වහන්සේට දෝත නගා වදින්නකුටද අපමණ දෙව් මිනිස් සැප ලබා දෙන අචින්ත්‍ය ගුණයෙන් යුක්ත වනසේක. එබැවින් උන්වහන්සේට කුදෙනු පිණිස සුවඳ මල් ආදී නොයෙක් පූජා භාණ්ඩයන් ගෙන ගංගාවන් ගලා එන්නක් මෙන් සතර දිගින්ම උන්වහන්සේ වෙත ක්ෂත්‍රීය බ්‍රාහ්මනාදී පැමිණියහ. දිව්‍ය බ්‍රහ්මයෝ පැමිණියහ නාගයක්ෂයෝ පැමිණියහ අනුන්ගෙන් නොයෙක් කුදපඩුළු ලබන නර රාජ දේව රාජ බ්‍රහ්ම රාජ උන්වහන්සේ කුදන්නට පැමිණියහ පිරිනිවී වර්ෂ දහස් ගණනක් ඉක්ම ඇති අදද උන්වහන්සේට කුදන මල් පහන් ආහාර පාන බොහෝය මමත් මනුෂ්‍ය දෙව්ව බ්‍රහ්ම යන ලෝකත්‍රේ වාසී සමදෙනා විසින්ම වැඳීමට පිදීමට සුදුසු වේ බුද්ධ මහෝත්තමයන් වහන්සේ සරණ යමි. මම උන්වහන්සේගේ ශ්‍රාවක වෙමි. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පාද පද්මයන් අත්‍යවශ්‍ය ගෞරවයෙන් නමදිමි. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. වන්දනීය අති වන්දනීය වූ පූජනීය අති පූජනීය වූ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනේක කල්ප කෝටි ශතසහස්‍රෙහි රැස් කළ අපරිමිත පාරමිතා කුසල බලයෙන් පස්මරුම් පරදවා සමයක් සම්බෝධි සමදිගමේ ලෝකෙහි අග්‍රදක්ෂිනීය භාවයට පැමිණ වදාළසේක ඒ සඳක් සම්බුද්ධයන් වහන්සේ තමන් වහන්සේට දෝත නගා වදින්නෙකුටද අපමණ දෙව් මිනිස් සැප ලබා දෙන අචින්ත්‍ය ගුණයෙන් යුක්ත වනසේක. එබැවින් උන්වහන්සේට කුදින පිණිස සුවඳ මල් ආදී නොයෙක් පූජා භාණ්ඩයන් ගෙන ගංගාවන් ගලා එන්නක් මෙන් සතර දිගින්ම උන්වහන්සේ වෙත ක්ෂත්‍රීය බ්‍රාහ්මනාදී පැමිණියහ. දිව්‍ය බ්‍රහ්මයෝ පැමිණියහ. නාගයක්ෂයෝ පැමිණියහ. අනුන්ගෙන් නොයෙක් කුදපඩුළු ලබන නර රාජ දේව රාජ බ්‍රහ්ම රාජයෝ උන්වහන්සේ කුදන්නට පැමිණියහ. පිරිනිවී වර්ෂ දහස් ගණනක් ඉක්ම ඇති අදද උන්වහන්සේට කුදින මල් පහන් ආහාර පාන බොහෝය. මමත් මනුෂ්‍ය දෙව්ව බ්‍රහ්ම යන ලෝකත්‍රේ වාසී සමදෙනා විසින්ම වැඩීමට පිදීමට සුදුසු වේ බුද්ධ මහෝත්තමයන් වහන්සේ සරණ යමි. මම උන්වහන්සේගේ ශ්‍රාවක වෙමි. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පාද පද්මයන් අත්‍යාදර ගෞරවයෙන් නමදිමි. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. වන්දනයාති වන්දනීය වූ පූජනීයාති පූජනීය වූ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනේක කල්ප කෝටි ශත සහස්‍රෙහි රැස් කළ අපරිමිත පාරමිතා කුසල බලයෙන් පස්මුරුම් පරදවා සමක් සම්බෝධි සමදිගමෙන් ලෝකෙහි අග්‍රදක්ෂිනීය භාවයට පැමිණ වදාළසේක ඒ සමග සම්බුද්ධයන් වහන්සේ තමන් වහන්සේට දෝත නගා වදින්නෙකුටද අපමණ දෙව් මිනිස් සැප ලබා දෙන අචින්ත්‍ය ගුණයෙන් යුක්ත වෙනසේක. එබැවින් උන්වහන්සේට කුදිනු පිණිස සුවඳ මල් ආදී නොයෙක් පූජා භාණ්ඩයන් ගෙන ගංගාවන් ගලා එන්නක් මෙන් සතර දිගින්ම උන්වහන්සේ වෙත ක්ෂත්‍රීය බ්‍රාහ්මනාදී පැමිණියහ. දිව්‍ය බ්‍රහ්මයෝ පැමිණියහ නාගයක්ෂයෝ පැමිණියහ අනුන්ගෙන් නොයෙක් කුදපඩුරු ලබන නර රාජ දේව රාජ බ්‍රහ්ම රාජ උන්වහන්සේ කුදන්නට පැමිණියහ පිරිනිවී වර්ෂ දහස් ගණනක් ඉක්ම ඇති අදද උන්වහන්සේට කුදින මල් පහන් ආහාර පාන බොහෝය මමත් මනුෂ්‍ය දෙව්ව බ්‍රහ්ම යන ලෝකකේ වාසී සෑම දෙනා විසින්ම වැඳීමට පිදීමට සුදුසු වේ බුද්ධ මහෝත්තමයන් වහන්සේ සරණ යමි. මම උන්වහන්සේගේ ශ්‍රාවක වෙමි. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පාද පද්මයන් අත්‍යදර ගෞරවයෙන් නමදිමි. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. වන්දනීය අති වන්දනීය වූ පූජනීය අති පූජනීය වූ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනේක කල්ප කෝටි ශතසහස්‍රෙහි රැස් කළ අපරිමිත පාරමිතා කුසල බලයෙන් පස්මරුන් පරදවා සමක් සම්බෝධි සමදිගමේ ලෝකෙහි අග්‍රදක්ෂිණීය භාවයට පැමිණ වදාළසේක ඒ සමයක් සංයුක්තයන් වහන්සේ තමන් වහන්සේට දෝත නගා වදින්නකොටද අපමණ දෙව් මිනිස් සැප ලබා දෙන අචින්ත්‍ය ගුණයෙන් යුක්ත වනසේක. එබැවින් උන්වහන්සේට කුදෙනු පිණිස සුවඳ මල් ආදී නොයෙක් පූජා භාණ්ඩයන් ගෙන ගංගාවන් ගලා එන්නක් මෙන් සතර දිගින්ම උන්වහන්සේ වෙත ක්ෂත්‍රීය බ්‍රාහ්මනාදී පැමිණියහ. දිව්‍ය බ්‍රහ්මයෝ පැමිණියහ නාගයක්ෂයෝ පැමිණියහ අනුන්ගෙන් නොයෙක් කුදපඩුරු ලබන නර රාජ දේව රාජ බ්‍රහ්ම රාජයෝ උන්වහන්සේ කුදන්නට පැමිණියහ පිරිනිවී වර්ෂ දහස් ගණනක් ඉක්ම ඇති අගද උන්වහන්සේට කුදින මල් පහන් ආහාර පාන බොහෝය මමත් මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම යන ලෝකත්‍රයේ වාසී සමදෙනා විසින්ම වැඳීමට පිදීමට සුදුසු වේ බුද්ධ මහෝත්තමයන් වහන්සේ සරණ යමි. මම උන්වහන්සේගේ ශ්‍රාවක වෙමි. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පාද පද්මයන් අත්‍යදර ගෞරවයෙන් නමදිමි. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා වන්දනයාති වන්දනේ වූ පූජනීයාති පූජනීය වූ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනේක කල්ප කෝටි ශතසහස්‍රෙහි රැස් කළ අපරිමිත පාරමිතා කුසල බලයෙන් පස්මරුන් පරදවා සමයක් සම්බෝධි සමදිගමේ ලෝකෙහි අග්‍රදක්ෂිනීය භාවයට පැමිණ මදාලසේක ඒ සමග සංගුත්තයන් වහන්සේ තමන් වහන්සේට දෝත නගා වදින්නකුටද අපමණ දෙව් මිනිස් සැප ලබා දෙන අචින්ත්‍ය ගුණයෙන් යුක්ත වනසේක. එබැවින් උන්වහන්සේට කුදින පිණිස සුවඳ මල් ආදී නොයෙක් පූජා භාණ්ඩයන් ගෙන ගංගාවන් ගලා එන්නක් මෙන් සතර දිගින්ම උන්වහන්සේ වෙත ක්ෂත්‍රීය බ්‍රාහ්මනාදී පැමිණියහ. දිව්‍ය බ්‍රහ්මයෝ පැමිණියහ නාගයක්ෂයෝ පැමිණියහ අනුන්ගෙන් නොයි කුදපඩුළු ලබන නර රාජ දේව රාජ බ්‍රහ්ම රාජ වුන් වහන්සේ කුදන්නට පැමිණියහ පිරිනිවී වර්ෂ දහස් ගණනක් ඉක්ම ඇති අදද උන් වහන්සේට කුදින මල් පහන් ආහාර පාන බොහෝය මමත් මනුෂ්‍ය දෙව්ව බ්‍රහ්ම යන ලෝකත්‍රේ වාසී සෑමදෙනා විසින්ම වැඩීමට පිදීමට සුදුසු වේ බුද්ධ මහෝත්තමයන් වහන්සේ සරණ යමි. මම උන්වහන්සේගේ ශ්‍රාවක වෙමි. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පාද පද්මයන් අත්‍යදර ගෞරවයෙන් නමදිමි. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා වන්දනීය අති වන්දනීය වූ පූජනීය අති පූජනීය වූ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනේක කල්ප කෝටි ශත සහස්‍රෙහි රැස්කළ අපරිමිත පාරමිතා කුසල බලයෙන් පස්මරුම් පරදවා සමක් සම්බෝධි සමදිගමේ ලෝකෙහි අග්‍රදක්ෂිනීය භාවයට පැමිණ වදාළසේක ඒ සමග සම්බුද්ධයන් වහන්සේ තමන් වහන්සේට දෝත නගා වදින්නෙකුටද අපමණ දෙව් මිනිස් සැප ලබා දෙන අචින්ත්‍ය ගුණයෙන් යුක්ත වනසේක. එබැවින් උන්වහන්සේට කුදිනු පිණිස සුවඳ මල් ආදී නොයෙක් පූජා භාණ්ඩයන් ගෙන ගංගාවන් ගලා එන්නක් මෙන් සතර දිගින්ම උන්වහන්සේ වෙත ක්ෂත්‍රීය බ්‍රාහ්මනාදී පැමිණියහ. දිව්‍ය බ්‍රහ්මයෝ පැමිණියහ. නාගයක්ෂයෝ පැමිණියහ. අනුන්ගෙන් නොයෙක් කුදපඩුරු ලබන නර රාජ දේව රාජ බ්‍රහ්ම රාජ උන්වහන්සේ කුදන්නට පැමිණියහ. පිරිනිවී වර්ෂ දහස් ගණනක් ඉක්ම ඇති අද උන්වහන්සේට කුදින මල් පහන් ආහාර පාන බොහෝය. මමත් මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම යන ලෝකකේ වාසී සෑම දෙනා විසින්ම වැඳීමට පිදීමට සුදුසු වේ බුද්ධ මහෝත්තමයන් වහන්සේ සරණ යමි. මම උන්වහන්සේගේ ශ්‍රාවක වෙමි. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පාද පද්මයන් අත්‍යදර ගෞරවයෙන් නමදිමි. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. වන්දනීය අති වන්දනීය වූ පූජනීය අති පූජනීය වූ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනේක කල්ප කෝටි සතසහස්‍රෙහි රැස් කළ අපරිමිත පාරමිතා කුසල බලයෙන් පස්මරුන් පරදවා සමයක් සම්බෝධි සමදිගමේ ලෝකෙහි අග්‍රදක්ෂිණීය භාවයට පැමිණ වදාළසේක ඒ සමයක් සම්බුද්ධයන් වහන්සේ තමන් වහන්සේට දෝත නගා වදින්නකුටද අපමණ දෙව් මිනිස් සැප ලබා දෙන අචින්ත්‍ය ගුණයෙන් යුක්ත වනසේක. එබැවින් උන්වහන්සේට කුදනු පිණිස සුවඳ මල් ආදී නොයෙක් පූජා භාණ්ඩයන් ගෙන ගංගාවන් ගලා එන්නක් මෙන් සතර දිගින්ම උන්වහන්සේ වෙත ක්ෂත්‍රීය බ්‍රාහ්මනාදී පැමිණියහ. දිව්‍ය බ්‍රහ්මයෝ පැමිණියහ නාගයක්ෂයෝ පැමිණියහ අනුන්ගෙන් නොයෙක් කුදපඩුළු ලබන නර රාජ දේව රාජ බ්‍රහ්ම රාජ උන්වහන්සේ කුදන්නට පැමිණියහ පිරිනිවී වර්ෂ දහස් ගණනක් ඉක්ම ඇති අදද උන්වහන්සේට කුදින මල් පහන් ආහාර පාන බොහෝය මමත් මනුෂ්‍ය දෙව්ව බ්‍රහ්ම යන ලෝකකේ වාසී සෑම දෙනා විසින්ම වැඩීමට පිදීමට සුදුසු වේ බුද්ධ මහෝත්තමයන් වහන්සේ සරණ යමි. මම උන්වහන්සේගේ ශ්‍රාවක වෙමි. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පාද පද්මයන් අත්‍යදර ගෞරවයෙන් නමදිමි. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. වන්දනීය අති වන්දනීය වූ පූජනීය අති පූජනීය වූ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනේක කල්ප කෝටි ශතසහස්‍රෙහි රැස් කළ අපරිමිත පාරමිතා කුසල බලයෙන් පස්මරුන් පරදවා සමක් සම්බෝධි සමදිගමේ ලෝකෙහි අග්‍රදක්ෂිනීය භාවයට පැමිණ වදාළසේක ඒ සමග සම්බුද්ධයන් වහන්සේ තමන් වහන්සේට ගෝත නගා වදින්නකුටද අපමණ දෙව් මිනිස් සැප ලබා දෙන අචින්ත්‍ය ගුණයෙන් යුක්ත වනසේක. එබැවින් උන්වහන්සේට කුදනු පිණිස සුවඳ මල් ආදී නොයෙක් පූජා භාණ්ඩයන් ගෙන ගංගාවන් ගලා එන්නක් මෙන් සතර දිගින්ම උන්වහන්සේ වෙත ක්ෂත්‍රීය බ්‍රාහ්මනාදී පැමිණියහ. දිව්‍ය බ්‍රහ්මයෝ පැමිණියහ නාගයක්ෂයෝ පැමිණියහ අනුන්ගෙන් නොයෙක් කුදපඩුළු ලබන නර රාජ දේව රාජ බ්‍රහ්ම රාජ උන්වහන්සේ කුදන්නට පැමිණියහ පිරිනිවී වර්ෂ දහස් ගණනක් ඉක්ම ඇති අදද උන්වහන්සේට කුදින මල් පහන් ආහාර පාන බොහෝය මමත් මනුෂ්‍ය දෙව්ව බ්‍රහ්ම යන ලෝකකේ වාසී සමදිනා විසින්ම වැඩීමට පිදීමට සුදුසු වේ බුද්ධ මහෝත්තමයන් වහන්සේ සරණ යමි. මම උන්වහන්සේගේ ශ්‍රාවක වෙමි. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පාද පද්මයන් අත්‍යවශ්‍ය ගෞරවයෙන් නමදිමි. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. වන්දනීයාති වන්දනීය වූ පූජනීයාති පූජනීය වූ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනේක කල්ප කෝටි ශත සහස්‍රෙහි රැස් කළ අපරිමිත පාරමිතා කුසල බලයෙන් පස්මරුන් පරදවා සමක් සම්බෝධි සමදිගමේ ලෝකෙහි අග්‍රදක්ෂිණීය භාවයට පැමිණ වදාළසේක ඒ සමග සංගුත්තයන් වහන්සේ තමන් වහන්සේට දෝත නගා වදින්නකුටද අපමණ දෙව් මිනිස් සැප ලබා දෙන අචින්ත්‍ය ගුණයෙන් යුක්ත වනසේක. එබැවින් උන්වහන්සේට කුදෙනු පිණිස සුවඳ මල් ආදී නොයෙක් පූජා භාණ්ඩයන් ගෙන ගංගාවන් ගලා එන්නක් මෙන් සතර දිගින්ම උන්වහන්සේ වෙත ක්ෂත්‍රීය බ්‍රාහ්මනාදී පැමිණියහ. දිව්‍ය බ්‍රහ්මයෝ පැමිණියහ. නාගයක්ෂයෝ පැමිණියහ. අනුන්ගෙන් නොයි කුදපඩුළු ලබන නර රාජ දේව රාජ බ්‍රහ්ම රාජ උන්වහන්සේ කුදන්නට පැමිණියහ. පිරිනිවී වර්ෂ දහස් ගණනක් ඉක්ම ඇති අදද උන්වහන්සේට කුදින මල් පහන් ආහාර පාන බොහෝය. මමත් මනුෂ්‍ය දෙව්ව බ්‍රහ්ම යන ලෝකකේ වාසී සෑම දෙනා විසින්ම වැඳීමට පිදීමට සුදුසු වේ බුද්ධ මහෝත්තමයන් වහන්සේ සරණ යමි. මම උන්වහන්සේගේ ශ්‍රාවක වෙමි. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පාද පද්මයන් අති ආදර ගෞරවයෙන් නමදිමි. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා වන්දනීය අති වන්දනීය වූ පූජනීය අති පූජනීය වූ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනේක කල්ප කෝටි සතසහස්‍රෙහි රැස් කළ අපරිමිත පාරමිතා කුසල බලයෙන් පස්මලුම් පරදවා සමක් සම්බෝධි සමදිගමෙන් ලෝකෙහි අග්‍රදක්ෂිනීය භාවයට පැමිණ වදාළසේක ඒ සමයක් සම්බුද්ධයන් වහන්සේ තමන් වහන්සේට දෝත නගා වදින්නකුටද අපමණ දෙව් මිනිස් සැප ලබා දෙන අචින්ත්‍ය ගුණයෙන් යුක්ත වනසේක. එබැවින් උන්වහන්සේට කුදනු පිණිස සුවඳ මල් ආදී නොයෙක් පූජා භාණ්ඩයන් ගෙන ගංගාවන් ගලා එන්නක් මෙන් සතර දිගින්ම උන්වහන්සේ වෙත ක්ෂත්‍රීය බ්‍රාහ්මනාදී පැමිණියහ. දිව්‍ය බ්‍රහ්මයෝ පැමිණියහ. නාගයක්ෂයෝ පැමිණියහ. අනුන්ගෙන් නොයෙක් කුදපඩුරු ලබන නර රාජ දේව රාජ බ්‍රහ්ම රාජ උන්වහන්සේ කුදන්නට පැමිණියහ. පිරිනිවී වර්ෂ දහස් ගණනක් ඉක්ම ඇති අදද උන්වහන්සේට කුදන මල් පහන් ආහාර පාන බොහෝය. මමත් මනුෂ්‍ය දෙව්ව බ්‍රහ්ම යන ලෝකකේ වාසී සෑම දෙනා විසින්ම වැඳීමට පිදීමට සුදුසු වේ බුද්ධ මහෝත්තමයන් වහන්සේ සරණ යමි. මම උන්වහන්සේගේ ශ්‍රාවක වෙමි. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පාද පද්මයන් අත්‍යදර ගෞරවයෙන් නමදිමි. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. වන්දනීය අති වන්දනීය වූ පූජනීය අති පූජනීය වූ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනේක කල්ප කෝටි සතසහස්‍රෙහි රැස් කළ අපරිමිත පාරමිතා කුසල බලයෙන් පස්මරුන් පරදවා සමක් සම්බෝධි සමදිගමෙන් ලෝකෙහි අග්‍රදක්ෂිනීය භාවයට පැමිණ වදාළසේක ඒ සමග සම්බුද්ධයන් වහන්සේ තමන් වහන්සේට දූත නගා වදින්නෙකුටද අපමණ දෙව් මිනිස් සැප ලබා දෙන අචින්ත්‍ය ගුණයෙන් යුක්ත වෙනසේක. එබැවින් උන්වහන්සේට කුදිනු පිණිස සුවඳ මල් ආදී නොයෙක් පූජා භාණ්ඩයන් ගෙන ගංගාවන් ගලා එන්නක් මෙන් සතර දිගින්ම උන්වහන්සේ වෙත ක්ෂත්‍රීය බ්‍රාහ්මනාදී පැමිණියහ. දිව්‍ය බ්‍රහ්මයෝ පැමිණියහ. නාගයක්ෂයෝ පැමිණියහ. අනුන්ගෙන් නොයෙක් කුදපඩුරු ලබන නර රාජ දේව රාජ බ්‍රහ්ම රාජ උන්වහන්සේ කුදන්නට පැමිණියහ. පිරිනිවී වර්ෂ දහස් ගණනක් ඉක්ම ඇති අද දුන් වහන්සේට කුදින මල් පහන් ආහාර පාන බොහෝය. මමත් මනුෂ්‍ය දෙව්ල බ්‍රහ්ම යන ලෝකකේ වාසී සෑම දෙනා විසින්ම වැඳීමට පිදීමට සුදුසු වේ බුද්ධ මහෝත්තමයන් වහන්සේ සරණ යමි. මම උන්වහන්සේගේ ශ්‍රාවක වෙමි. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පාද පද්මයන් අත්‍යාදර ගෞරවයෙන් නමදිමි. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා වන්දනීය අති වන්දනීය වූ පූජනීය අති පූජනීය වූ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනේක කල්ප කෝටි ශතසහස්‍රෙහි රැස් කළ අපරිමිත පාරමිතා කුසල බලයෙන් පස්මරුන් පරදවා සමක් සම්බෝධි සමදිගමේ ලෝකෙහි අග්‍රදක්ෂිනීය භාවයට පැමිණ වදාළසේක ඒ සමයක් සංයුක්තයන් වහන්සේ තමන් වහන්සේට දෝත නගා වදින්නකුටද අපමණ දෙව් මිනිස් සැප ලබා දෙන අචින්ත්‍ය ගුණයෙන් යුක්ත වනසේක. එබැවින් උන්වහන්සේට කුදෙනු පිණිස සුවඳ මල් ආදී නොයෙක් පූජා භාණ්ඩයන් ගෙන ගංගාවන් ගලා එන්නක් මෙන් සතර දිගින්ම උන්වහන්සේ වෙත ක්ෂත්‍රීය බ්‍රාහ්මනාදී පැමිණියහ. දිව්‍ය බ්‍රහ්මයෝ පැමිණියහ නාගයක්ෂයෝ පැමිණියහ අනුන්ගෙන් නොයි කුදපඩුළු ලබන නර රාජ දේව රාජ බ්‍රහ්ම රාජ වහන්සේ කුදන්නට පැමිණියහ පිරිනිවී වර්ෂ දහස් ගණනක් ඉක්ම ඇති අදද උන්වහන්සේට කුදින මල් පහන් ආහාර පාන බොහෝය මමත් මනුෂ්‍ය දෙව්ල බ්‍රහ්ම යන ලෝකකේ වාසී සමදෙනා විසින්ම වැඩීමට පිදීමට සුදුසු වේ බුද්ධ මහෝත්තමයන් වහන්සේ සරණ යමි. මම උන්වහන්සේගේ ශ්‍රාවක වෙමි. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පාද පද්මයන් අත්‍යදර ගෞරවයෙන් නමදිමි. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. වන්දනීය අති වන්දනීය වූ පූජනීය අති පූජනීය වූ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනේක කල්ප කෝටි ශත සහස්‍රෙහි රැස් කළ අපරිමිත පාරමිතා කුසල බලයෙන් පස්මරුන් පරදවා සමයක් සම්බෝධි සමදිගමේ ලෝකෙහි අග්‍රදක්ෂිනීය භාවයට පැමිණ වදාළසේක ඒ සමග සම්බුද්ධයන් වහන්සේ තමන් වහන්සේට දෝත නගා වදින්නෙකුටද අපමණ දෙව් මිනිස් සැප ලබා දෙන අචින්ත්‍ය ගුණයෙන් යුක්ත වනසේක. එබැවින් උන්වහන්සේට කුදනු පිණිස සුවඳ මල් ආදී නොයෙක් පූජා භාණ්ඩයන් දෙන ගංගාවන් ගලා එන්නක් මෙන් සතර දිගින්ම උන්වහන්සේ වෙත ක්ෂත්‍රීය බ්‍රාහ්මනාදී පැමිණියහ. දිව්‍ය බ්‍රහ්මයෝ පැමිණියහ නාගයක්ෂයෝ පැමිණියහ අනුන්ගෙන් නොයි කුදපඩුළු ලබන නර රාජ දේව රාජ බ්‍රහ්ම රාජ වහන්සේ කුදන්නට පැමිණියහ පිරිනිවී වර්ෂ දහස් ගණනක් ඉක්ම ඇති අදද උන්වහන්සේට කුදින මල් පහන් ආහාර පාන බොහෝය මමත් මනුෂ්‍ය දෙව්ව බ්‍රහ්ම යන ලෝකත්‍රේ වාසී සෑම දෙනා විසින්ම වැඳීමට පිදීමට සුදුසු වේ බුද්ධ මහෝත්තමයන් වහන්සේ සරණ යමි. මම උන්වහන්සේගේ ශ්‍රාවක වෙමි. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පාද පද්මයන් අත්‍යවශ්‍ය ගෞරවයෙන් නමදිමි. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා වන්දනීයාති වන්දනීය වූ පූජනීයාති පූජනීය වූ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනේක කල්ප කෝටි සතසහස්‍රෙහි රැස්කළ අපරිමිත පාරමිතා කුසල බලයෙන් පස්මලුන් පරදවා සමක් සම්බෝධි සමදිගමේ ලෝකෙහි අග්‍රදක්ෂිනීය භාවයට පැමිණ වදාළසේක ඒ සඳක් සම්බුද්ධයන් වහන්සේ තමන් වහන්සේට දෝත නගා වදින්නෙකුටද අපමණ දෙව් මිනිස් සැප ලබා දෙන අචින්ත්‍ය ගුණයෙන් යුක්ත වෙනසේක. එබැවින් උන්වහන්සේට කුදිනු පිණිස සුවඳ මල් ආදී මේ පූජා භාණ්ඩයන් ගෙන ගංගාවන් ගලා එන්නක් මෙන් සතර දිගින්ම උන්වහන්සේ වෙත ක්ෂත්‍රීය බ්‍රාහ්මනාදී පැමිණියහ. දිව්‍ය බ්‍රහ්මයෝ පැමිණියහ. නාගයක්ෂයෝ පැමිණියහ. අනුන්ගෙන් නොයෙක් කුදපඩුරු ලබන නර රාජ දේව රාජ බ්‍රහ්ම රාජ වහන්සේ කුදන්නට පැමිණියහ. පිරිනිවී වර්ෂ දහස් ගණනක් ඉක්ම ඇති අද දුන් වහන්සේට කුදින මල් පහන් ආහාර පාන බොහෝය. මමත් මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම යන ලෝකත්‍රයේ වාසී සෑම දෙනා විසින්ම වැඳීමට පිදීමට සුදුසු වේ බුද්ධ මහෝත්තමයන් වහන්සේ සරණ යමි. මම උන්වහන්සේගේ ශ්‍රාවක වෙමි. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පාද පද්මයන් අති ආදර ගෞරවයෙන් නමදිමි. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා වන්දනීයාති වන්දනීය වූ පූජනීයාති පූජනීය වූ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනේක කල්ප කෝටි ශතසහස්‍රෙහි රැස් කළ අපරිමිත පාරමිතා කුසල බලයෙන් පස්මරුන් පරදවා සමක් සම්බෝධි සමදිගමෙන් ලෝකෙහි අග්‍රදක්ෂිණීය භාවයට පැමිණ වදාළසේක ඒ සමයක් සම්බුද්ධයන් වහන්සේ තමන් වහන්සේට දෝත නගා වදින්නෙකුටද අපමණ දෙව් මිනිස් සැප ලබා දෙන අචින්ත්‍ය ගුණයෙන් යුක්ත වනසේක. එබැවින් උන්වහන්සේට කුදෙනු පිණිස සුවඳ මල් ආදී නොයෙක් පූජා භාණ්ඩයන් ගෙන ගංගාවන් ගලා එන්නක් මෙන් සතර දිගින්ම උන්වහන්සේ වෙත ක්ෂත්‍රීය බ්‍රාහ්මනාදී පැමිණියහ. දිව්‍ය බ්‍රහ්මයෝ පැමිණියහ. නාගයක්ෂයෝ පැමිණියහ. අනුන්ගෙන් නොයෙක් කුදපඩුළු ලබන නර රාජ දේව රාජ බ්‍රහ්ම රාජ උන්වහන්සේ කුදන්නට පැමිණියහ. පිරිනිවී වර්ෂ දහස් ගණනක් ඉක්ම ඇති අද දුන් වහන්සේට කුදින මල් පහන් ආහාර පාන බොහෝය. මමත් මනුෂ්‍ය දෙව්ල බ්‍රහ්ම යන ලෝකකේ වාසී සෑම දෙනා විසින්ම වැඳීමට පිදීමට සුදුසු වේ බුද්ධ මහෝත්තමයන් වහන්සේ සරණ යමි. මම උන්වහන්සේගේ ශ්‍රාවක වෙමි. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පාද පද්මයන් අත්‍යවශ්‍ය ගෞරවයෙන් නමදිමි. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා.